පවත්වන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි වැඩක් ජාතක පොතේ විස්තරයක් තියෙනවා ඒක මේ නලපාන ගාතේ තමයි අරි පොතේ මේ වාදක දේශනාව කිරීම උන්වහන්සේට මූලික හේතුවක් තිබුණා එක දවසක් විසුන් වහන්සේලා සමන වහන්සේ වඩි වඩින වෙලාවේ කලා ස්ථානක නෙවෙයි දැන් විඥානේ දැන් ආයෙත් තිබුණා රටපදේ එතකොට අර සාමනීර ආම්බිගොල්ලන් කිව්වා ඔය බටලි කව අපාගත්තොත් ඉදිකට දාන ඉදිකට කුලා හදාගන්න පුළුවන්. ඒක නිසා බටලි කපාගෙන ඉන්නේ. ඒකට බටලි කපන්නේ කියේ සාමණේර ආන්දුරු කියන මේ වගේ. කුලාවකට පාවිච්චි කරන්නේ නැහැ. මේවායේ ප්‍රතිනක්ක බොරුකක් නැහැ සම්පූර්ණයෙන්ම දඬු දෙයම දුලති ඒක නිසා ඒක අර වැඩේට භාවිත කරන් ළමයි. ඒකට බුදුහාමුදුරේ අවස්ථාවේ ඔහුම අවදියක් මට මතක් වෙනවා නම් අතීතය. ඒකේ මොකක්ද අතීතයේ ওই විදිහේම බට අ ඇතිවෙච්ච අවස්ථාවක් ගැන මට මතක්. ඒකේ බට ඇතිවෙච්ච අවස්ථාව ගැන උන්වහන්සේ ඉදිරිපත් කරනවා. වඳුරු රංචුවක් ඒතර නායක ඉතිරිලා ඉන්න නායක ගුවන්ගේ එන ලොකු වඳුරා. නායකව ඉන්න මේ පිරිසත් එක්ක නායකව ඉතිරිලා ඉන්න අවස්ථාවේදී ඒ පිරිසට අවවාදයක් දෙනවා. එතන හරි රන්ජෝ ගියාට පස්සේ නායක වඳුරා එනකන් ඌමනා එපාකම් ඉතුරු කරගන්න යන්න ඕනේ නෑ. ඒ ප්‍රදේශේ කන්න එපා. වතුර බොන්න යන්න එපා. මම ආවට පස්සේ ඕනේ ඒක කරන්න. මම ඉන්නවනම් ඒ වෙලාවේ නැත්තම් එනකම් ඉන්න ඕනේ. නැත්තම් බල අමාරු වෙනවා. ඒක නිසා මේ නීතිය ඔබලා පිළිපදින්න ඕනේ. ඔතන මේ රාජ්‍යයේ එහෙම මෙහෙම පැන පැන ඉතින් වතුරේ කාටත් අවශ්‍ය වුණා ඒක නිසා පොකුණක් තියෙන ඔය පොකුණ ගංගාව ගස්වලට වෙලා කල්පනා කර කර ඉන්නවා. මොකද නායක වඳුරගෙන් ලැබිච්ච අන කීවදී යෝග කොහොමද කියන්නේ කියලා අහුවාම කියන්නේ. සිංහලෙන් කියන්නේ නෑ උගේ භාෂාවෙන් කියන්නේ. ඒකයි සත්තුන්ද භාෂාවල් තියෙනවා. එතකොට මේ වඳුර ඔක්කොම බලයි. මොකද ඔන්න නායක වඳුර ආපුහාම ඒක අපිට වතුර බොන්න බොහෝම කඳුමනාදී. නමුත් අපි වතුර බොන්නේ නැතුව ඉතියා මේ <clears throat> අපිට ලැබිලා තියෙන අවසරේ පරිදි ඒ එහෙම කරන් බැරි නිසා අපි නිස්සබ්දව ඉන්නේ. ඒක බොහෝම හොඳයි. ඒලාගේ ජීවිතවලට ලොකු හානියක් සිද්ධ වෙනවා යම් කිසි දෙයකින් මේ පොකුණේ වතුරින්. ඒ මොකද මේ පොකුණට අරක්ගත්ත ආරූඪ වෙච්ච යක්ෂයෙක් මේ වගේ ළමලාටත් දෙන්නන්න කියලා වඳුරුත් පස්සේ මේ සකුණේ <clears throat> වතුර බොන්න හොඳ තැනක් නෙවෙයි. මේකේ තියෙනවා සකුණට දැස්ස අඩි. නමුත් ගොඩ වෙච්ච අඩියක් එකක්වත් නැහැ. ඒකෙන් තේන්නේ මේකට දැස්ස මිනිහා හෝ සතා හෝ කවුරු මරණයටපත් වෙනවා. ඒක නිසා උඹලා මේකට ගන්නේ නැහැ. ඒකෝට ගිය රක්ෂා පිළිබඳව කතාවුව කතාව බොහෝ තැන්වල නැහැ. ඒකෝට අපි දැනගන්න ඕනේ මේ මේ තැන්වල ඒවා ආරු මේ අයිති කරගෙන එහෙම මේ මොකේතරි ජීවිය ප්‍රාණිය සිටියාගේ කියන්නේ. සිටියේ නැtei කියලා අපිට කියන්න ඕන කමක් නැහැ. සිටියක් කමක් නැහැ. නමුත් මේන් පෙන්වන්නේ මොකක්ද? ඒ මොකුලි කලින් ඉස්සර ගතිය හෝ ජඹුර ගතිය හෝ මොකක් හෝ තිබෙනවා. ඒකට යන්තම් අඩිය තිබ්බෙත් වෙනා නිස්සල ගිහිල්ලා මරණයටපත් වෙනවා. ඒකට ඒ දියරක්කේ දියරක්කේ තමයි ආරම්භ වෙන්නේ. ඒ විදිහටත් අපිට ඒක ගන්න පුළුවන්. මම කියන්නේ දියරක්කේ නැති. නමුත් දිය රකුසෙක් ඕනේ නෑ වැඩි. මුතින් කෙනෙක් ඔකට වැඩේ යොදවන්න ඕන කමක් නැහැ. අර විදිහ ඕනෑ හැටියේ සිද්ධ වෙන්න පුළුවන්. ඒවන මේ වඳුර දැක්කේ මොනවාද? අර ලිස්සාපු අඩි. ඒ සතුන් එකෙන් ගඩිය තියෙනකොටම ඉස්සලා ඒ ගැඹුරට වැටෙනවා උඹට එන්න හම්බෙන්නේ. ඒවට පොකුණක් කිව්වා විශාල තැනක් වෙන්නේ. විශාල පොකුණක් වෙන්නේ. ඉඩක් වගේ එකක් නෙවෙයි. ඉතින් ඒකේ යම් යම් සත්තු ඇති. ඒ වගේ තමයි එකක් හෝ වෙන සිද්ධියක් මෙතන තියෙනවා. හැබැයි පොතේ ඊට වඩා වෙනස් විදිහට කියනවා. මේ වඳුර වටේ කරගෙනකොට පුකුණ වටේ දිය රකුස දිය පලාගෙන ආවා. පලාගෙන ඇවිල්ලා ඉතින් හිමන්ත මයින් කරන මාළියෙක් වගේ දෙකේ. ඒක ඔය යට හුස්ම ගන්න සාමාන්‍ය විශ්ලේෂණය පුළුවන් කරනවා. ඒකට මෙයා ඇවිල්ලා හැම මොකද වතුර මොන්නේ නැතුව ඉන්නේ. පරිණාමක බහැලා වතුර මොනවා. ඒවා තියෙනවා අපි මේ සැපයට පුළයි මම බලන්නේ ඒක ගිය මිනිහ ගොඩට આવවා ඒක තමයි මම වැටෙන වැටෙන එක අනවා දැන් ඉතින් සම්පලාවක් කණ්ඩායි මගේ ලෑස්තිය කියලා මේ රකුට කිව්වා ඉතින් හා හොඳයි කියලා ඒක තමයි ඔතේ තියෙන එක නෙමෙයි අර විදිහට හිතා ගන්න පුළුවන් ඔය දැක්කනොත් මේ දැන් අ මඳුරන්න වතුර දිබා ඒගොල්ලත් පස්සේ මේ නායක වඳුරා කලේ මොකද්ද? අර කිසිම දිනුනා මේ පටවඳුරා. ඒ වතුර බොණ්ඩ හැම ඕන කරන අය නිකන් මෝරච්ච නැති වටලි ගේන්නේ කියලා එක එක කියනවා. මෝරච්ච නැති. මෝරච්චය ගෙනව නම් එයා කරපු වැඩේ කරන්න හම්බුනේ. දැන් මෝරච්ච නැති බටලී ග්‍රාමය යන්තම් ලායු. වෙනාපුවම මේ වඳුර ටිකක් කාලේ දුස්මල්ලන්න පුළුවන්. අර මේ වලට පිම්බා කට. පිම්බාම අර <clears throat> ඒවයි අදින් ඒවා වැඩි වෙන නිසා පුරු අර ගුලම් පාට ගලවල ගියා. ඒ ඒ ප්‍රමාණය ලා මේ වඳු තමයි දෙනවා. එතන අන්නේ එහෙම දේවල් අපි ඒ කතා පුවතේ මොන කාලේ මේක කිව්වත් විනාශ වෙන කාලේ ඒක අපි කියනවා ඇත්ත ප්‍රවෘත්තිය හොඳට යද්දී ඒ ටික උපුටා ගැනීම අපේ දැනුමින් අපේ කාරණය හොඳාකාර වටහාගෙන ප්‍රයෝජනය ගන්න පුළුවන් ක්‍රමය ඒකයි. ඒ නිසා මේ අවස්ථාවේදී ආදී දැන් තියෙන්නේ ඊටාම ලාභයේ බටද. ඒවා පින්බහම අර මේවා කොහොමද? එක එක්කෙනාට දුන්න බලන්න ගන්න. බලා හිතට බලේ. කොනට වහින්න එපා. ඒ ගහේ ඉඳගෙන ගොඩින් ඉඳගෙන දැන් ඔය වරින් බාලි බොන්නවා වගේ ඉවවල ඈ ඒකට දාලා දීපල්ලේ ඉතින් මට පාවිච්චි කරන්න තියෙන බොන්න අදොස් ඉඳලා නෙවෙයි දැන් මේ කැෂේ දවස් තුනක් ඉස්සර මන්දිරොත් දීන්නේ ඒ අවස්ථාවේදී කාටවත් හානියක් නොවන විදිහෙන් මේක බලන්න. ඒක පොතේ සඳහන් වෙනවා. ඔන්න ඕවයි අපේ බුද්ධහගම අවුල් කොල්ලා පුරු කොල්ලා ඒක මජ ගල්ලා දාන්න කරලා තියෙන වැඩ. ඒව අපි විරුද්ධ කරගන්න. හැබැයි අපේ පුරුදු. ඒකට එතෙන්දි පෙන්නනවා මේ වික්ෂුන් වහන්සේලා එදා ඉදිකටු කුලාවල් හදන්න ඉදිකටු කුලාවල් හදන්න බට කපන්න ගිය වෙලාවේ එදත් ඒ බටවල රූප නැති උනේ අර එදා බුදුහාමුදුර එතෙන්දී අදිෂ්ඨාන කලාලු මේ බටවල සෑම එකම පුරුක් නැති එහෙම අදිෂ්ඨාන කළා පුරුක් නැති කරන්න ඕන නම් තුලම් තද කරගෙන පිඹින්න ඕනේ නැහැ ඔක්කොම වේවා කිව්වම වෙනව ඇති. දෙවියන් වහන්සේ කිව්වා. එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ. කාර්මයට ගැළපෙන උත්සාහය යොදලා උවමනා උපක්‍රමයේ යොදලා ක්‍රියාව කිරීමේදී ප්‍රයෝජනෙ ලැබෙන ආකාරය තමයි බුද්ධ ආගමේ තියෙන්නේ. ඒකට දැන් මේ සංසන්දනයේදී අපේ සඳහන් වෙන්නේ එදා බුද්ධ කාර්යයේ කියන්නේ බෝධිසත්ව සමයේදී කරපු අදිස්ථානයක් එකක් තමයි ඔය. නමුත් බට මේ කුණුත් නැති බට ලෝකෙදී ඒක එක වර්ගයක්. ඒක කවුරුත් අදිස්ථාන කරන්න ඕනේ ඒක ප්‍රබහා ධර්මයේ විදිහින් අදිස්ථාන කරලා කරපු වැඩක්. ඒක කවුරුත් කරන්න ඕනේ නැහැ. අනිත් එක එකපාරට මේ කුණුත් නැති වේවා කිව්වා. හැමතැනම ඒක කුණුත් නැති වෙන්නේ හේතුකුත් නෑ. ඒකයි එක නෙමෙයි සිද්ධ වෙලා. ඒක අර අතීතයයි වර්තමානයයි සම්බන්ධ කරන්න ඔය මැදට බොරුවක් ගන්න එක සිද්ධ වෙලා තින්නේ. එදා ඒ වත දකින්නකොට අතීතයේ සිද්ධියක් මතක් වෙලා මේ විදිහේ වට අපිත් පාවිච්චි කරලා තියෙනවා ඒ කාලේ. මෙන්න මේ අවස්ථාවේදී අපිට. ඒ වට හැමදාම ඇති වේවා කියලා බුදුහාමුදුරුවෝ කියන කිසිම වුණාවක්. යෝසතානන්දයේකින් වගක් නැහැ. ඒ නිසා එදා මේ සිද්ධිය මතක් වුණා මේ විදිහට වට දැකලා. අනිත් ඉස්සරහින් එතන සිද්ධ වෙච්ච සිද්ධිය. එතකොට <clears throat> ඔය විදිහේ අදිස්ථාන හතරක් ගැන බුදුහාමුදුරන් පිළිබඳව දීපත් කළා තියෙනවා පොතේ. මොනවද එකක් නම් ගිනි නොගන්න ස්ථාන. එකක් නම් වැස්සට නොදෙමෙන නිසා. අනිත් එක හඳේ හාරා සටහන් වීම. අනිත් එක ඔය බටවල් පුරුද්ද. ඔවා කියනවා අදිස්ථානයේ උඩ අදිස්ථානයේ උඩ වෙච්ච සිද්ධිලින් කිය. ඒකෙන් ඔප්පු කරන්න හදන්නේ මොකද්ද? හඳේ හාරා ඇඳපු එක ඇරලා. ඉතින් ඒකේ දිගින් දිගට වැල්වතාරම් පටලවල තියෙන එක ඔක්කොම හැබැයි ඔක්කොම දාපු ඔක්කොම නිසා තමයි ඒක බොරු එතකොට <clears throat> ඒ සසල අපේ සසල අපේ කියුවාම ඔළුවේ ඉඳන් අලනකොට ආවේගී ස්වરૂපයක් ඇති හඳු බෑවුන් ටිකකින් ඒ ස්වરૂපය හැදිලා තියෙනවා නැතුව සත්ව දේවේන්ද්‍රය ගිහිල්ලා ආව එතන ඇඳ නෙවෙයි. ඒකට ඒ ඒ ජාතකයෙන් සඳහන් වෙනවා. මේ ඇවිල්ලා අර ධනකට ඉල්ලලා ඉතින් ඇඟමත් දෙන්න හදනකොට බොහොම ශ්‍රද්ධාවෙන් ආදරෙන් මේ ආව වරන් ගිහිල්ලා අත උඩ තියාගෙන මේ <clears throat> ඒ සතාන බලාගෙන එයා ඉන්න හැටි බලාගෙන ඇඳයි. ඒකට කරුණෝපේකුත් දැන්දලු එයා ඉඳපු තැනම ඒ ඒ විදිහේ කතාව පොතට දාලා ඉතින් නිර්භයව දෙවි සමාජයට දීලා. නමුත් ඉතින් සිද්ධ වුණේ බුදුහාමුදුරුවෝ අදාළේ මොකක්ද කියලා. මහණෙනි මේ සකල ප්‍රේත නකොට මේ මේ සාමේ චන්ද්‍රයාගේ මේ තීන හා කලකුණ හා හැදී පේනකොට මම කාමෙක් කියලා ඉපදිච්ච සමය මට සිහියට නැගෙනවායේ ඒ සමයේදී මෙන්න මේ தත්ත්වයේදී தත්ත්වයේ මට ගන්නා එක. අනිත් සතුන් වඩා මගේ සංවරය මගේ පැවැත්ම මෙන්න මේ ආකාරයෙන් සිඳුනා නීද කියලා ඉතින් මට මතක් වෙනවායි මේ හඳේ ආව දකින්න. හඳේ ආවයි කියන්නේ ඒ හැඩය දකින්න. අන්න එහෙම කියමන බුදුහාමුදුරු කියනවා. නමුත් මේක කල්පාන්තයේ දක්වා මේ ලකුණ විදේවා කියලා ඉතින් ඒක හරියට අර අතිවැහුවා වගේ ඉතින්ද බුදුහාමුදුරුවෝ මේ මේ බෝධිසත්වාත්මේදී මොනම හැඟීමක් ඇතිුනේ නැහැ උන්වහන්සේ දේවා ඔය බින්දාරු කොල්ල ඇති වැඩ. ඒකෝනේ ඒවෙන් තේනවා අපි කොයිතරම් දුරට මේවා පෙරලි ඇති කරලා අනාගතයේදී අනාගතය කියන්නේ දැන් මේ සමයේදී ඒවා ප්‍රශ්න වලට නැగిලා ඒවා දුරුවේ ක්‍රියාව ඔක්කොම ජාතක පුතෝ දුරුයි කරන එලට ඒවා කවුරු හරි ඒවා යොදලා තියෙන බව පේනවා. ඒ සිද්ධිය ඇත්තයි ඒට ආරෝපණය කරලා තියෙන නැත්නම් යොදලා තියෙන ඒ අදහස් වල තියෙන අපිට ගණ්ඩ කොටසුත් නොගණ්ඩ කොටස. ඒකයි මේ වෙන්නේ. ඒකට දැන් තව දෙකක් මම කියනවා එකක් මතක් කරන්න ඕන. ඒ මොකද්ද මේ අර දෙමින් නැති ක්‍රමයේ පිච්චෙන්නේ නැති දෙයක්. මේ ලෝකේ බොහෝ තැන් තියෙනවා පිච්චෙන්නේ නැති. එක තැන නෙවෙයි. දැන් මේ ළඟදිත් දැක්කා මේ මම දැක්කා මේ විස්තරයක් තියෙනවා මේ එතන කොච්චර ගිනි ගැහුවත් ගින්දර එතෙන්ද අල්ලන්නේ නැහැ. ඒ රසායන බලය. එහෙම රසායනික ලෝකෙදී පොළොවේදී ගින්දර අර අවිද්‍යාවදී ගින්දර නිවිලා යනවා. මිසක ඒ රසායන වලට අල්ලන්නේ නැහැ. ඒක රසායනයි. ඒකට ඒ සිද්ධිය එක්තරා අවස්ථාවක බුදුහාමුදුරුවෝ අදින ඒ වැඩපු දැනකදී උන්වහන්සේට මේ ගිනි නොගන්නා තැන ස්ථානයක් දැකලා උන්වහන්සේට සිද්ධ වුණා උන්වහන්සේ වටේ කියලා ඉන්න සමයේ ඔය රටක පිළිත කියලා තියෙන එකක් ඒ ජාතිකෙත් වෙනම තියෙනවා සත්‍යෙක් වෙලා ඉන්න වෙලාවේදී කලේ පූර්වක ඒ මහ දෙන්නක් ඉන්න අවස්ථාවේදී ඉමේටම අටගත් ගින්න කැලේපත් වේවි. එනකොට එන්නෙන් ක්‍රමෙන් කිච්වේ ගෙනකොට අර රුවන් මේ ඉල්ලන්න පුළුවන් සත්තු දෙන්න ලොකු දෙන්න ඉවිලු. අර පැටිය තනි වුණා. අර ගිනි රත්නේ ඈතින් මෙයා දෙන්නේ. එයාට ඒ කතා. නිකම්ම හිතුණා අම්මයි තාත්තයි කියා මට ගිලෙන්නත් පාසි හරිනේ නැහැ. ඒක නිසා මේ ගින්න නාව හොඳයි කියලා ඒ සතාට හිතුණා. ඒ චිත්තිච්ච වෙලාවේදී කොහොම හරි ගින්න නිවු. අපි කියන්නේ මේ සත අදිස්ථාන කරලා සත අදිස්ථාන කරපු නිසා ඒ ගිනි ජීවනයේ ජීවන්න ගියොත් එමේ ඒක කොහොමද උනේ කියන ප්‍රශ්නයක් මතුවලා ඒකට උත්තර සපයන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. ඒ වගේම ඒ විදිහේ අදිස්ථානය ඒ විදිහේ චිත්ත ශක්තිය ඒ විදිහේ අදහසක් සිතෙන් මතු කරන් ධර්ම වටුවේ උතල් කුරුල්ලෙකුට පුළුවන් කමක් නැහැ. අපි කුරුල්ල කුරුල්ල හැටි ගන්න ඕන මිනිහා මිනිහ හැටි. ඒ සතා එහෙම හිතුව අතන ගින්න දිනු. ඒකවල මෙතන පිච්චුනේ නැහැ. ඒනේ ඒ අවස්ථාවේදී ඒ සතා හිත සිතිවිලි වල තියෙනවා ඇත්තක්. ඒක දැම්ම. ඒ ඉනි බය නැති කිරීමට ඔය වස්තක පිළිස මේ දේශනා කරනවා. එතකොට ඒක සත්‍ය සිද්ධියක් එක්ක මිශ්‍ර වෙච්ච බලයක් මිනිස් සංකාලයේ උපදවනවා අර කාරණයක් මිශ්‍ර කරලා සම්බන්ධ කරලා හිත. ඒතකොට ඒකෙන් ಗುಣ ලැබෙන්න පුළුවන්. එතකොට අනිත් එක මොකද්ද? අර ගතිකාර කුම්භකාරයගේ ගේ. මේ දෙමින් නැති තැනක් ගැන අවස්ථාවක් දකින්න කියන්න අවස්ථාවක් ආපු ඉස්සෙලා ඒ දෙවිදිහේ ගමනකදී ඔය ගතිකාර කුම්භකාරයාගේ ගේ පිළිබඳව සිහිය පිටවෙනවා. ඒවලේ සිහිය නැගුණේ මොකද? ඔය ගතිකාර කුම්භකාරයා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ සමයේදී බොහෝම ලොකු ශ්‍රද්ධාවන්ත එක්ක හිටු කෙනෙක්. ජෝතිපාල මානවකීම්ම ඒ කියන්නේ මේ බුද්ධත්වයට ලබපු බෝසතාණෝ ඒ ආත්මෙන් ජෝතිපාල මානවකීම් බණහන් යන්නතු ඉන්නකොට වද කළ බණහන්ගේ සතු ජීවිතය ඉඳන් අවදි කරලා ගත්තේ ප්‍රතිකාර දුන්නා. එක දවසක් භික්ෂුන් වහන්සේලා ඒ උන්වහන්සේලා ඉන්න කුටි තෙමිනවා ඉතින් අවබෝධයක් කරනවා ඉතින් ඒවා ටිකක් දිරලා. දැන් බුදුහාමුදුරන්ට ආශ්‍රය බුදුහාමුදුරන්ට මේ අපේ කුටි තෙමිනවා ඉතින් දැක්කොත් ඉන්න පිළිවෙලා. පස්සේ බුදුහාමුදුරුවෝ වදාළේ මොකක්ද? අර තීන්දි ගටිකාර කුම්භකාරයයි දේව නිල්ලපු අලි සිදුරු ඔව ගෙනිලා ඉල්ලලා. ඒකවල දැන් බුදුහාමුදුරුවෝ මහා විශාල වරදක් කරපු කෙනෙක් ඇටියට අපිට පේන්න පුළුවන් අරාසරණ මිනිහා සිදුරු වලින් වහලෙවිල්ලා ඒ මියගේ වාලි කඩාගෙන ගිහලා ආම්තුවල වාලේ ඉඳන් ඉගෙන මොකක්ද කතාවක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අතීත අනාගත වර්තමාන කාලත්‍රයේ පෙන්න නිසා උන්වහන්සේ නිර්භයවම කිව්වා. ඕක දෙනිය ඕක ගිහින් විතරන්නේ බය වෙන්නේ. ඒකෙන් කාරණා අප්‍රධාන කාරණාවක් ඉදිරිපත් කිරීමයි ඉතින් උන්වහන්සේ. මොකද්ද? මේ ගතිකාර සම්පකාරය කියන්නේ එකක් ඒවායි කාර්යයේ සාමාන්‍ය සමාජ ස්වරූපයේ හැටියට අනුකූලයි. ඒවල බලන් හඳුනන්නේ කියන්නේ ඒ එක්තරා විලයක් වශයෙන් වෙඩි වෙන් වෙච්ච කොටස. එතකොට මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ විදිහේ දුක්පත් මිනිස්සුගේ సంతානයේ පවතින මානසික පොහසත්කම උත්තරෙන්නේ. ඒ මොකමද වෙන්නේ? මේ සංඥා වාන්දලා කියන බරකින් අලාගෙන ඉල්ලා ඒ වැඩේ කරගන්න. කුම්භකාරයා. එනකොට කාලේ පරාජිත විතරයි. දීප පරාවිච්චේ විතරයි දෙන්නේ විවිධ කරපම් පුතේ. පස්සේ අර පිටේ යන්නේ ඒක වෙන්න බැරි නේද? මට පිටාවෙන් යහන මොකද මේ ඉන්නේ මේ විවාහය. අර සංඝයා වහන්සේලා ඇවිල්ලා මේ ගලවගෙන යනවා දැක්කේ. ඒ මනුස්සයා කලේ මට ධනේ සාස්ත්‍රය පෑදා. සාදු කියනවා කීපවා. ඒ මොකද යා සාදු කිව්වේ? මාව මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සිටින මේ සාසන සම්බන්ධයේ පිළිබඳව මාව පිළිඅරන් තියෙන්නේ මෙච්චර උසස් ලෙසින්ද මගේ ඒ කලාගෙන උනත් යන්නේ අපේ ආම්බුලේ බය නෑ මොකද මගේ හිත නරක නොවන බව උන්නාසාද ඒ තරම් ස්ථීර සදනමක් ශ්‍රද්ධාමය ස්වરૂපයක් මගේ సంతානයේ තියෙන බව මේ බුදුහාමුදුරුවෝ පිළිඅරන් තියෙනවා ඊට වඩා පොසත්කමක් මට ඕනේ නෑ කියලා බුදුසසුන. ඒකට පෙන් කියනවා එදා ඉඳලා එදා ඉඳලා දීට කලින් ඉඳලා දන්නේ ඒ ස්ථානේ තිබුණේ නැහැ. ඒකට ඒ ස්ථානේ නොතිබිච්ච එක බුදුහාමුදුරන්ගේ අදිස්ථානේ මේ බුදුහාමුදුරන්ගේ අදිස්ථානයක් හැටියට ගන්නවා. නමුත් ඕවා ලෝකෙ සිද්ධ වෙන එක. අපිත් දැක්කා එක දන මේ ලංකාවේ දිනනවා මා විශාල රෝගාන වැත්තටවත් ඒ භූමිය දෙන්නේ නැති තරම් ලංකාවේ තියෙනවා. ඉතලා 800ක් විතර දෙනකදී ඉන්න පුළුවන් ඒ ස්ථානේ කොච්චර වැස්සක් දෙන්නේ මේ වැස්ස වෙලාවෙදි එතන දාන දෙනවා රම කරනවා ඒ ඔන්න ඔය විදිය අදිස්ථාන හතරේ හැටි කියන්නයි ඕක කිව්වේ නමුත් අපේ කතාවට නැවතු බලන්න දැන් මෙතන දෙන්නනවා වඳුරේ වඳුර රජුවක් වතුර දීලා ඒක මේ කියන්නේ නල්පාණි ජාතික ඒ නිසා අද මිනිස්සුන් නිසා නොකරිතම් පදං නලේන කාරින් පිවිසාම දේව සංසං බලිකාති කියන ආකාරයි මේ මොකක්ද ඒ කිව්වේ ආදී තිබුණාය <clears throat> ඒ ගාතාව කියන ඊන අදාළ ඒ පොකුණට දැස්ස පාද තිබුණා එගුණක ආපු ඉඳට ආපු ආදි දැක්කේ නැහැ. ඒක නිසා අපි වගේ දීර්ඝ ජීවිතේ බේරාගෙන මේ උනපුරු ආ උනබවුන බටවන කට ආලවල උපකාරයෙන් ඒ වචනවල උපකාරයෙන් වතුර නොබිව්වා නම් අපට වෙන සිද්ධිය මොකක්ද කියලා හොඳටම පැහැදිලි කියන එකයි මේ ගාථාව. එතකොට අපි මේ කතාවක් දැන් අහුව වාතාවරණය දැහුවා අතීත කතාවක් ගන්නවා වර්තමාන කතාවක්. මේ මොකද්ද මේ අපිට ගන්න තියෙන ප්‍රයෝජනේ අපි ජාතක කතාවක් අහලා නිකන් විනෝද වෙන්නද මේ එන්නේ කියලා හිතෙන්නේ නැහැ. හැම එක්කෙනෙකුටම ওই විදිහේ පොකුණක් අපේ. හැම එක්කෙනෙකුටම ওই නලය පාවිච්චි කරන්න වෙනවා. හැම එක්කෙනෙකුටම මේ සිද්ධිය ආර්ථිකව අවශ්‍යයි. ඒකයි ලෝකෝත්‍රා බුදුරේ කෝවා ලෝකේ විකාශනය කළා දැන්. නිකම් මේ අර්ථ ශූන්‍ය මේ කියන්න මොනවද සිද්ධ වෙලා තින්නේ කියලා කිව්ව නෙවෙයි හැම වචනයක් අස්සෙන්න ඒ විදිහේ අර්ථ සම්පත්තියක් ජීවිත රටාව මොන විදිහටද සංවිධානය කරගත යුත්තේ කියන එක දෙන්නන පුවතක් සිද්ධියක් නැත්නම් ආදර්ශයක් ඒකද ඒ මොකක් අර වඳුරු අර තුන ආශ්‍රය කරන ගියා ඒන් ප්‍රයෝජනෙ ගැනීම. ඒ වගේම මේ පොකුණ ඒ ආශ්‍රය කළොත් එක එල්ලේ. එකෙල්ලම ආශ්‍රය කළොත් රැටෙන අමාරුත් උන්ද. දැක්කේ මොකෙන්ද? අර පාහතන්. ඒ පැත්තට හිට පාහතන් තියෙන ගොඩේ පාහතන්. ඒක දැන් අපි කිව්වා මේ කුකුණ අපිට අහුවෙනවා. සමහර කුකුළු තියෙනවා ඒ පාසකම් ජීවත් වෙන වල වෙච්ච. සමහර කුකුළු අහුවෙනවා. ඊයකටම මිස ගොඩ වෙච්ච එකක්. ඒක නිසා ඒ කුකුළු වලින් අපිට වතුර බොන්න වෙලා තියෙන්නේ අර නලපාත්. ඒ මොකද්ද? සමාජයේ මිනිස් වාසය කරන්න ගන්නවා. ඒකෝට මේ පුද්ගලයා ආශ්‍රය කළොත් අපිට යහපතක් වේද අයහපතක් වේද කියලා බලන්න මේ තේරුම් ගන්නේ නැතුව එක එල්ලේම එක එල්ලේම ආශ්‍රය කරන් ගියොත් සමහර විට කරදරේ වැටෙන්න පුළුවන්. ඒ කරදරේ නොවැටෙන්න උච්චලේ ආශ්‍රය කිරීමේදී අර පොකුණේ පිළිබඳව ගත්ත අදහස් නැත්තම් එයින් ගත්ත ආදර්ශ අපිට පාවිච්චි මොකක්ද යම් කිසි පුජ්‍යලයක ආශ්‍රය කරනකොට ඔහුගෙන් යහපතක් බලාපොරොත්තු වෙන තමයි අපි හැම වෙලේම මේ පුජ්‍යලයව ආශ්‍රය අපි යක්රාශේ වාගේ අයක ආශ්‍රයට අපි කොහෙත් කැමතිෙන්නේ නැහැ නමුත් ඒ සාමාන්‍ය ඒ විලාස නැතුව අපට හොඳ වස්තුද කියන හොඳ පැහැපත් ඔකුණු වගේ නිරූපණය නැත්නම් මේ හරිත නිරූපණය කරන ජීවිතාංගය. ජීවිතාංගිකාම ඒ ජීවිතයේ ආශ්‍රය කිරීම. ඒක යන්නේ නැහැ. අර ඒක යකයින් යක කොකුල. එයා දෙොට්ටේන අවස්ථාව. ඉතින් මේ කොහොමද මේ කොකුල මේ පුජ්‍ය ඇසුරට සුදුසු දෙයක් දෙකින් තෝරගන්න. අර කොකුලේ වතුර මොනවා වගේ ගන්න. ඒකට යාගේ ජීවිතේ එයාගේ ඇතුළට ගිය පාසටහන් දකින්න හම්බ වෙනවා නම් උඩට ආපු පාසටහන් දෙන්නේ නැහැ. අන්නේ පොකුණි වතුර නොබිවා වගේ ඒ කුජලයා ආශ්‍රය කරන්න ඕන ආරක්ෂාව ලබා ගන්න. අර පටයෙන් වතුර විවා මොකද? යම් කිසි කුජලේ සමාගයේ දමෝපියන් අපි උදාහරණ විදසුනේ වශයෙන් ගන්නවා. යම් කිසි කුජලේ තමන්ගේ දමෝපියන්ගේ උපස්ථාන ලැබල සියලු අයිතිවාසිකම් සියලු උපස්ථාන්ගේ ප්‍රයෝජන ලැබලා යමෙක් ඒ දෙමව්පිය දෙදෙනාට උපස්ථාන කරමින් යුද්ධය ඉෂ්ට කරමින් ඒ දෙමව්පියන් දවිපි යුතුයකම් ඉෂ්ට කරන්නේ නැත්නම් හරියට අර ඒ මිනිය හරියට ජල් රසයෙන් ඉන්න කොමක් එමකුත් ඒ එවැනි පුත්‍රය ආශ්‍රය කිරීමේදී වෙන බුද්ධලා කිරීමේදී අර ඔහුගේ දුර්ගුණේ නරක ගති ඒ ලෝකෙ හැම දිනකටම පානය කරුවා අර දෙමෝපියන් දරින් කරා. ඒකද පාසටම තියෙන ගත්තේ මොකක්ද? එහාට ගිය එක මෙහාට එන්නත් ඕන. මෙහාට එන්නේ තමන් ඒකෙන් ප්‍රයෝජනෙ ලැබුවා නම් ප්‍රයෝජනෙ ලැබලා යම් කිසි කෙනෙක් ඒකේ තේරිලා වනම් සතහන් තියෙනවා වගේම මේ පොකුණ මේ පොකුණේ ඉන්නම ගතියක් නැහැ. සිය ශේයම ගිලවන. ඒ වගේම ඒ සතහන මේ ජීවිතවලින් පෙන්නනවා අපි අස දෙමෝපියන්ගෙන් මේ මේ අයගේ ජීවිතයට උපකාර ලැබුවා අපි උපකාර කළේ නැහැ කියන මේ සතහනෙන් පෙන්වන්නේ මොකක්ද? යායහන් එහා ප්‍රයෝජන ලැබලා තියෙනවා ප්‍රයෝජන ලැබලා ඒ කරත් ඒ සමාගයෙන් වියදී සුකම් ඉස්සරලා. එතකොට ඒ ආශ්‍රය කරපු එයා ආශ්‍රය කරන ඉස්සරහට වෙන්නේ මොකක්ද? එයාගේ එන් ප්‍රයෝජන ආරයා යම් යම් ප්‍රකාර ගත්තා ඔහුගෙන් ප්‍රයෝජනයක් තමන්න ලබන්නේ අමාරු වැටි සත්‍යයක් ඇති. අන්නේ ඒ ඒ විදිහේ පුද්ගලයන් එක්ක තමා දැනගත්තාම අර බටේ පාවිච්චි කරලා අර ගිය විපාකේ නැති කරගත්තා වගේ ඒ කුච්චලයාගේ ඒ ගතිගුණ එක්ක අහු නොවි ඒ ගතිගුණ වලට සමාගේ සමා ගොදුරු නොවි යාගේ දුර්ගුණ එක්ක සමාගේ ජීවිතයට පැටලෙන්නේ ඉඳ නොවි ඈතින් ඉඳලි මං ආශ්‍රය කිරීම සුදුසුයි එසේ නැත්නම් මෙවැනි අය ආශ්‍රය කිරීම අමාරියට සිද්ධියක් කියන හැටිය හැටිය බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරය. ඊළඟ තවත් එකක්. ඒකටම තව විදිහක්. යම් කිසි කෙනෙක් ප්‍රයෝජනේ ගන්න පුළුවන් පොකුණක් වගේ නෙවෙයි. ඊරම්කෙක් ඉන්න පොකුණක් වගේ කොයි විදිහම ආවිලා. අර වතුරට අඩිය තිබ්බ හැටි ඊරක්ස කනවා වගේ මෙවැනි පුද්ගලයේ කාසේ තම ඒ පුද්ගලයා කොයි ආකාරයේ අවස්ථාව අමාරු වැඩි දන්නේ ඒක නිසා එවන්න තමන්ගේ වේරුව හදාගන්න. වේරුවට අවශ්‍ය දේවල් කියන්න සංවිධානය කරගෙන අතුරු කරාට කිසිම වරදක් වෙන්නේ නැහැ. අර පොකුණෙන් අර මඳුර වගේ විදියට. ඒකට මේ කියන්නේ මොකද්ද? මිනිස්සුන් එක්ක තරහ වෙන්නේ නෙමෙයි අතන වඳුර පොකුණේ එක්ක තරහ වෙන්නේ. පොකුණේ ප්‍රයෝජනය ගන්න පුළුවන් ආකාරයේ ප්‍රයෝජනය ගත්තා වගේ සමාජයේ ඔය මට්ටමේ අයත් ඉන්නවා සම්මතයි. ඒක නිසා හැම වෙලාවෙම අර වඳුර කිව්ව කොතනකට ගිහිල්ලා. ඒ තීන දේවල් කලතුරු ඒ වගේම දී පාවිච්චි කරන්න එපා ඒ පාවිච්චි කළ යුතු නොයුතු දේ දැනගන්න. කලින් පරීක්ෂා නොකරන තුරු පරීක්ෂා කළෙන් පස්සේ අන්නේ තීරණය අරගෙන ඊට පස්සේ පුළුවන් සරල නොකරන දෙයක්. ඒ වාගේම දැන් මෙතන යම් කිසි අදහසක් ඒ කතාවලියේ සිද්ධිය තුලින් කතාව තුලින් දෙන්නනවා උද්දලේ දුක සම්තරමින් ආශ්‍රය ආශ්‍රය ගැන කතා කරනවා මෙතන ආශ්‍රයයි කතාබස් කිරීමේ දෙකක් තියෙනවා. කතාබස් කිරීමේ ඇසුරු කිරීමේ කියනකොට දෙක බෙදෙන්නේ මෙන්න මෙයා. ඒ දැක්කයි නාමයි. නාමෙන් දෙක්කයි නායනවා කතා කර කර ඉන්නවා. නමුත් ඔහුගෙන් යම් කිසි ප්‍රයෝජනයක් ලැබීම ඔහුට තමාගේ ජීවිතයත් එක්ක සම්බන්ධකම් පැවැත්වීමට හිතකඩ සැලසීම කියන එක පරීක්ෂණයක ප්‍රතිකල ඉස්සරහට හැටියට බුදුහාමුදුරුවෝ බෝසත් සමයේදී වෙච්ච සිද්ධිය ආදර්ශ කරලා ඉදිරිපත් කරනවා බුදු වෙලා මෙන්න මේකයි මේ කියන්නේ. ක්‍රමය කනිසා පුද්ගලයේ සර්ව සම්පූර්ණ සුළුමුල තේරුම් ගන්නා තුරු ඇසුරේ කියන එකට වැටෙන්න එපා. අර ඇසුර නෙවෙයි දැන හැඳින්වීම කතාවක් වීම ඒව මිනිස්සු අතරේ ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ඇසුර කියන්නේ ඔහුව සමාගයේ වැඩට ගැනීම. දැන් අපේ වනාජ බාලාණන් පිළිබඳව කියපු විවරණේ ඕකමයි අපි කිව්වේ. මොකක්ද? ඒ නරක ධර්ම පිටට එන්න පුළුවන්. අපි අපි පාවිච්චි කරන තිබුණාට කමක්. පාවිච්චි නොකරින් ගේමයි තියෙන්නේ. අන්න ඒ වගේ සමාජයේ කුච්චලයන්ගේ ඒ සත්‍යය හොඳට වටහා ගන්නා තුරු එයා මෙන්න මේ ප්‍රතිගුණ ඇති මේ දැවතුම් ඇති මේ අදහස් ඇති මේ විදිහේ ක්‍රියාමාර්ගයේ සිට දුවවන දෙලේ කියලා එතකන් අර සම්පූර්ණ ඇසුරේ කියන සත්‍යෙට බහින්නයි කියන එකයි ඒක මේ කතාව තුළින් වෙන්නේ. ඒක අපට ඇයි ඒක කොයි විදිහට කරන්නේ එහෙම කරන්න පුළුවන්ද අපිට මේ මිනිසෝගේ ස්කන්ධාධිකයන් වහන්සේලා ආදී වල අපිට හිතෙන්න පුළුවන්. ඒ මොකද්ද? ඒක තමයි අපේ ළඟ තියෙන කර්ම කර්ම ඵලය. ඒ කර්ම විපාකය මතුවෙලා යොමුතුලෝ දැක්ක හැටි ආදී බොහොම සම්පූර්ණම පිළිගනි කුද්දලයක් වාගේ හොඳට ඒ මොකද්ද ඒ එවැනි අයගෙන් ලැබෙන අතෝර ලැබීම සඳහා සමානක සුදුසුකම් තියෙන නිසා ඒ සුදුසුකම් ඉදිරිපත් කිරීම තමයි අර කල්පනාකාරී කිසිවක් නැතුව නොයෙකුසුම් කමෙන් අර කාරණේ එවලින්දන් පටන් ගන්න යෝගය ඒකට දැන් මෙතන දෙන්නේ අර පුද්ගලයා යමෙක් උදාකාර අඳුරනසුළු සුහඳ මේ මේ ඒ කිත්තු සම්බන්ධතාවයේ ගන්නෙ නැහැ. ඒ කුයි ආදර්ශය නැත්නම් මේ ගුරුකම පාවිච්චි කරන පුද්ගලයා යමෙක් පාවිච්චි කරනවා. ඒ පුද්ගලයා තුළ තියෙන ඉවසිල්ලෙන් යමක් ඇසුරු කරන ගති. ඉවසීමී කියන්නේ මොකක්ද? ඉවසීමී කියන්නේ කුසල පක්ෂයේ උදාාර චිත්ත ශක්තිය ශාන්ති. ශාන්ති කියන්නේ අපි කියනවා කාටවත් හොඳින් ඉන්න එක නෙවෙයි ශාන්තිය කියන්නේ ශාන්තියෙන් ඉවති. ඉවසීමේ කිව්වේ සමාග චිත්තට එන ආදා. අර හොඳයි ආදි වශයෙන් නොයි මේකව හැඳින්වෙන්න ආයෙත් කිව්වා. අපි නිකන් බලමු කොහොමද කියලා. තව ටිකක් එහාට යන්න පුළුවන්කම මොහුගේ ශාන්තිය. ඒ ශාන්තිය ඉවසීම ඔහු ළඟ තීරකට වෙන්නේ මොකද්ද? ඒ ඉවසන කාලය තුළ ඔහුගේ ප්‍රඥාව ඉස්සරහ. ප්‍රඥාව කියන්නේ විමසා බැලීමේ පුළුවන්කාරකම. මේ මොනවද මේ? මේ දෙකම කුසල පක්ෂයේ සුදක්. කුසල පක්ෂයේ ලකුණු. අකුසල් කොයි තරම් කළා තිබුණා? කුසල පක්ෂයේ ලකුණු ඉස්සරහට ගන්න යම් කිසි කෙනෙකුට බාහිර සම්පන්න කම තිබෙනවා නම් ඒ පුද්ගලයාට අතීත අකුසල් වලින් ලැබෙන අයිතිවාසිකම කිසිමක් විඳින්නේ නැහැ. වර්තමානයේ තමා විසින් කරන්නා වූ ඒ කුසලමය චිත්ත විලාසයේ නිසා ඔහුට පුළුවන් වෙනවා ඒ එතනින් විඳින්න තිබිච්ච දේවල් නොවිඳි. දැන් සමහරු ඉන්නවා බොහෝ අවස්ථාවල් කියන එකක් තමයි අපිට ගන්න බැහැ එක. ඒ වැඩි අනිමියා විශ්වාස කළා මේ විදිහේ දැනුමක් කරලා මිනිහ ගන්න අලාදිවත් නෑ කොහේ ඉන්නවද ඒ මොකද එයා මේ මෙයා විතර නෙමෙයි කරලා තියෙන්නේ ඒ විදිහේ කරන පුද්ගලයෙක් එයාගේ ඒක ව්‍යාපාර අදින් ගන්නවා බයිනෝ මෙදින් ගන්නවා අදින් බයිනෝ දින් ගන්නවා මෙදින් බයිනෝ එන්නේ ජීවත් වෙන ක්‍රමයක් ඒක නමුත් එයා මෙයා ඒකට අහුනේ කොහොමද එන්නේ කුල මුල නොදැන මේ චිත්ත ඇතුළට ගැනීම වරද නිසා අර බාගෝ එසේ නැතුව මෙන්න මෙහිම කළා නම් ඒක ඇත්තක් නෙවෙයි අසරණ ප්‍රීතිය. ආමයා මේ විදිහට කරනවා පිළිනවා ඒ නියම බලාපොරොත්තු නේ මේ අදුකට පිට වෙන්න ආ මේ කර ගන්නවා මේ නුදුනටකමක් නැරඹු දෙවට. අන්න ඒ විදිහටම ඒ ඇත්තක් නෙවෙයි උපකාරය. මේ විදිහට බලාපොරොත්තුක් ඇතුව මේ ඕන නම් මේ විදිහයි යොදන්නේ කියලා දීවේදී අර සත්‍යය නැත්තම් එයත් එක්ක මේ මට්ටමේ ඇතුළු කරන්න බෑ කළොත් අමාරු වෙනවා කියන එකයි එතකොට දැන් මේ විතරේ දෙස බලනකොට තේනවා බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් ජීවිත සංවිධානය තමයි හැම දේශනාවලින්ම අපට ගන්න. ඒකනේ දේශනාව තුළින් උගන්වන ජීවිත සංවිධානය තේරුම් ගන්න යම් කිසි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් තේරුම් ගන්න අරගෙන ඔහු පිළිදොස් පිළිවදිනවා නම් ඒ ආකාරයෙන් ඒ කාන්තෙන්ම ඒ පිළිපදිතු ඒ හේතු නිසා ඔහු මෙලොව වශයෙන් සැප විඳිනා වූ බුද්ධලෙක් බවට පත් වීම දුකින් නිදහස් වූ බුද්ධලෙක් බවට පත් වීම අනිවාර්ය සිද්ධියක් වෙනවා. ඒතකොට මේ ගුරු මේ ගුරු කිව්වේ කල්පනාකාරීව ඔහුගේ ඒ සබතුන් අවස් වෙනකොට මිනිසාට පමණක් නෙවෙයි සතාට ආභණ්ඩයට ද්‍රව්‍යයට ජලයට සෑම තන්ත්‍රම යෝගයේ මේ දුරදස්සී ක්‍රියාමාර්ගයේ ගෙන යාම නිසා කොතනවත් උන්ටමාරු වෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ මොකද එහි තුලමුල හොයලා එහි සියල්ල කටු දැනගෙන ඊට පස්සේ පරිහරණය හෝ අත්දැකීම කරන්න උදන්නා නේද. ඒකට මේ කුසලයේ මෙලෝ සැප විඳිනවයි පරලෝ සැප විඳිනවයි කියලා කිව්වේ මොකද්ද? අපි මේ සාමාන්‍ය මුලාවක් වශයෙන් අරන් තියෙන ක්‍රමය සම්පූර්ණයෙන්ම අපට අස්කරන්න වෙනවා. මොකද්ද? එක දවසක් ඉන්න කරලා හැමදාම සැප ලැබේවයි කියන මේ ප්‍රාර්ථනාව. ඒක සම්පූර්ණ මුලාවක්. එහෙම නෙමෙයි බුදුහාමුදුරන්ගේ පුණ්‍ය පුණ්‍ය ඵල පිළිබඳව කතා කළේ යම් වෙලාවක දෙයක් පින් සමාව පිනවන වැඩේ කරන්නේ ඒ වෙලාවේදී ඔහුව පිනවනව ඇති. නව සමහරයක් පිනවා ගන්න ඕන නම් ඒ ආකාරයේම ක්‍රමේ වැඩක් ක්‍රියාමාර්ගයේ ඊළඟට ඔහු කරන්න ඕන. එතකොට යම් කිසි කෙනෙක් ජීවිතයම සැප විඳින්න ඕන නම් ජීවිතේම කුසල් පැත්තට හරවගෙන ක්‍රියා කරන්න ඕනේ කියන එකයි එතනින් වෙන්නේ. ජීවිතේ කුසල් පැත්තට හරවමයි කියුවාම අපි සාමාන්‍ය සම්මත කළ තියෙන කුසල් ඒවත් මතකින් තිබියදී ජීවිතේම කුසල් බවට පත් කරන්නේ කොහොමද? අමාත සුදුසු සුදුසු නැති අයිති නැති ඒ වගේම ඒ ලබා ගැනීමෙන් තියෙන ලබා ගැනීමට යාමෙන් තියෙන අනර්ථේ චිත්ත චිත ඔහු ඒ තමාගේ සිතේ උපදින ලෝභය පාලනය කරන්න ලෑස්තිනවා නම් ඒ ලෝභය පාලනය කරන්න ලෑස්තිය පාලනය වීමේ කරා මගක් එතෙන් එයාගේ ඇති වෙන කුසල දුක. යම් කිසි පුද්ගලෙක් ආශ්‍රයයට වැටෙනකොටම ඔහු පිළිබඳව තබාගේ චිත්ත බඳවා ගැනීම යාමීමයි යාමීමයි ආදී වශයෙන් නොයෙක් කරුණු බඳවා ගැනීම ප්‍රකටතර ගතිය තියෙන මොකද්ද ඔහුගෙන් සමාට උපකාරයක් ලැබීමේ අදහස මොනම උපකාරයක් ලබන්න බැරි විදිහේ කිසිම කෙනෙක් අදා ආශ්‍රය කරන්නේ නැහැ ඒක මේ සාමාන්‍ය නොකරන වැඩක්. ඒ ප්‍රත්‍යඥ ගමේ ඇති. ප්‍රත්‍යඥ ගම ඉක්මවට පස්සේ අමන්ද මුකුත් ලබන අදාසින් කිසිව ආශ්‍රය කරන්නේ නැහැ. ඔය පැති දෙක තමයි ආර්ය ප්‍රත්‍යඥ කියන දෙකේ තියෙන්නේ. ඒකට ආර්ය ප්‍රත්‍යඥ දෙකෙන් ආර්ය භාවයේපත් වීමට ප්‍රත්‍යඥය තමයි වැඩ කරන්නේ. ප්‍රත්‍යඥය තමයි ආර්ය වෙන්නේ කවදා හරි. ඒකට මේ ප්‍රත්‍යඥය අර කිව්වා වූ ආර්යාගේ ආර්ය ස්වરૂපයට වැටෙන්න නම් සමානුකූලව තමා ළඟ තියෙන අනාර්ය ස්වභාවය. අනාර්ය ස්වභාවයන් එකපාරට බැරි වුණත් ඩිංගෙන් ඩිංග ඒ වායේ තියෙන දැඩි ගතිය මොලක් කරමින් පාවිච්චි කරනවා. ඒකට දැඩි ගතිය මොලක් කරමින් පාවිච්චි කරන ක්‍රමය තමයි දැන් මේ පෙන්වන්නේ. ආ කෙරෙහි කොයි එක කෙරෙහි මොන දේ කෙරෙහි හෝ වේවා තමාගේ සිත් බැන්නා. ඒ බැඳෙන්න ගිය බැඳෙන්න ගිය සිත ඒකේ බැඳෙන්න ඉන්නදී ටිකක් පස්සේ මේකේ ලකුණු ටික පහළ වුණාට පස්සේ ඒක බැඳෙන්න සුදුසු නම් ගැනීම වෙනම දෙයක් මේ ලකුණු ටික මේවා හොඳ තේරුම් ගන්න තුරු එහෙම මම කාඩගන්නේ කියලා කිව්වහම මොකද්ද වෙන්නේ? ලෝභය දෙකෙල්ලේ අනින්න ගිය ගතිය ලෝභය නැවැත්ීමයි තියෙන්නේ. ලෝභයේ දීඩ කඩන දීමයි වෙන්නේ. ඒකවල ලෝභයේ ඉඩකඩ දුදුන්න තැන ද්වේෂයටම මතු වීමට ඉඩකඩක් හම් වෙනවා. අන්න ඒ නිසා ඒ එවැනි ක්‍රියාමාර්ග දෙරියන පුද්ගලයා මුළු දවසේ කුසල් කරන පුද්ගලයෙක් හැටියෙන් තීරණය කරන්න ඕනේ කියලා. ඒ පුද්ගලයා මෙලොවත් ලබ විඳිනවා ඒ හුරුව පරලොවටත් උදව් උපකාර වෙනවා ඒ විදිහේ වැඩ කරපු කෙනා තමයි ආර්යයන්ගේ එලට වැටිලා ආර්ය භාවයෙන් ලැබෙන අමා මහ නිවන් ලබන. අන්න ඒක නිසා දැන් ඔන්න අද දෙවිච්ච ජාතක කතාව ඒ වල ඉතරුණා දැන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න. අතුරගෙන දේශනා සම්බන්ධ ඒ අතුරේදී අපි ඇති කරගන්නේ මනෝ සතන් සමගයි. අනුගතන් කියනවා දෙයක් හිතේ තියෙන දේවල්. ඒක බෑනේ ඉතින් අපිට පිටින් පේන එක කියන්නේ ආශ්‍රය. ආ එයා පෙන්නේ. ඒ පිටින් පේන එකනේ අපි අදහස්. එයාගේ හිත ඇතුලේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ. ඒ කියනවා ඉතින් විතරම වෙන්නේ ඇතුළ මොකද ඔව් දැන් සමාජ හොඳට ලකුණු පහළ වෙන තුරු ඒ අත්තාගෙන් සමාගයේ ප්‍රයෝජනෙට ප්‍රයෝජන ලබන්නේ කියොත් අර පොකුණේ වතුර බිවෝගේ කියලා කියන්නේ. ඒක නිසා හැම එකක්ම තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ වැඩ කරගන්න ඕනේ. ඉතින් ඒකට ඉඩ තියාගෙන කවුරුත් ආභ්‍යම් ආශ්‍රය කියන්නේ කතා බහ කරන එක නෙවෙයි, ඉඳහ වෙන එක නෙවෙයි. කවුරුත් එක්ක එකට සාදවලට එක්කාසු වෙන එක නෙවෙයි. ඔවුන් එක්ක ගනුදෙනු කියන්නේ සමාගයේ බැරිකම් වලට ඔහු පිළිප කරගන්නවා. ඔහුගේ බැරිකම් සමාජ කළ ඉඳන් වාස්තුව ඔන්න ඔය විදිහට ගියාමයි මේ ඇසුරේ කියන එකේ මට්ටමට වැටෙන්නේ. එහෙම නැතුව මේ ඔක්කොම ආශ්‍රය කරන දැන් මේ ඔක්කොම අපි මේ ඇසුරු කරන නමුත් ඒ ඇසුරේ කියන එක තියෙන භෞතික දෙයක්. අනිත් අය කියන දැක්කම විනාය නේද කතා කරන්නේ. මේ අන්නේ සත්‍යයි ඒකේ. ඈ මොකට අනුව? ඔව් කර්මයට අනුව කුසල අකුසල දෙකේ දැන් කුසල පක්ෂය භාවිතා වෙන්න නම් කල්පනාකාරීව ඉවසෙල කලකුණු හොය. ඒ සුදුසුකම් දැක්කට පස්සේ අඳුරු කළාට කමක් නැහැ. එතකන් ආශ්‍රේත යන්නකට ඒක කොක්කර සාධි කරලා දෙන්නේ. මොකක්ද? කොක්කර සාධික අපේ ප්‍රසිද්ධ වෙලා තිබුණා, සෑන්දන ආරංචිය තිබුණා. මේ විදිහේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් නෑ මේ විදිහේ සම්මා සම්බුද්ධත්වයට ගැමිලා මෙලෝ පරලෝ කෙලවර නිවන් කියන මේ අවස්ථාවට නිකින්න වෙනින්න දේශනා කරන මහා ශාස්ත්‍රෝරේ ප්‍රෝපාදයි. ඔක්තර සාපි කියන එක නා ඒවක ඍතු මහා කණිවරේ. ඔය විදිහේ ශාස්ත්‍රෝරු හරියටින්නේ මේ ජම්බුද්දීපි කෙලවරක් මේ ශාස්ත්‍රෝරු මත වෙනවා අය කියලා හිතන් ඒ විදිහේ හැඟීමකින් තමයි ඔක්තර සාපි ඉදී. බුදුහාමුදුරුවෝ දකින්නවත් බලන්නවත් වඳින්නවත් ගියේ නැහැ. ඒක සෑම දෙනා මේ ප්‍රකාශය කරන නිසා අම්බත්ත මානෝක වැරියා ඔය කියන දේශනා කරන ඔය කියන ඔය උත්තරය දේශනා කිරීමට තරම් ඔය විදිහේ ප්‍රකාශ කිරීමට තරම් සුදුසු ශක්තියක් ඇතුව ලෝ පහළ වෙලා ඉන්නවාද කියලා පුරුෂ ලක්ෂණ බලන්නේ. එතකොට අම්බත්ත මානෝක කියන පුරුෂ ලක්ෂණ බලාගෙන ඇවිල්ලා ආමී එකක් එකක් නැතුව ඔක්කොම දෙවිස් මහා කුසලක් වෙන කීතන. එතකොට බොක්‍රසාදී කලේ මොකද්ද? ඒ ත්‍යාගී හිටිය මාලිගාවෙ ඉඳලා කරේ පිටිච්ච කල් විජහට අතරේ අතට අරගෙන කොයි පැත්තද අම්මත් මේ උත්සමය වැඩ ඉන්නේ කියලා. මෙන්න මේ මේ පැත්ත. ඒ පැත්තට හැරිලා දන ගහලා වැන්න. වැඳලා තමයි ඊට පස්සේ බලන්නේ. ඒක එදා ඥානවන්තයෝ පාවිච්චි කරපේවා. ඒ ලකුණු ඇතුළට සූසු ලකුණු නොතිබුණා නම් හරිනායි. හරිනායි නේද? ඒ කියන්නේ ওই නායි නොදේ නේ. ඇතුළට ලකුණු නොතිබුණා. කොයි තරම් දෙනෙක් කිව්වත් ඒ ඥානවන්තයන් නෑ. ලකුණු තිබුණ ආශ්‍රය ගන්න සුදුසු. ඒක නිසා ගියා දන්නවා කවුරුත් මේ උත්සමය ආශ්‍රය කළොත් අනර්ථයක් නෙමෙයි අර්ථ පිටාත්ත මතේ නැති තමයි යන්න ඕනේ කියලා. අන්න ඒ ලකුණේ තේරුම් ගන්න ඕනේ කොහොමද ආශ්‍රය කරන්න හොඳ නැද නරක විතර තේරුම් ගන්න ඕකේ ලකුණු වලින්. ඒ වගේ ඉතිංගස් තමයි කියන්න බෑ යන්නේ මෙතන. කියන්න බැරිව තියෙනවා. ඒක නිසා හොයි තරවත ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අර අර පොංගල සාති ආත්මය හවුද පොංගල සාති ආත්මය ආ අපේ මහා ප්‍රඥාවන්තයෙක් වශයෙන් හඳුනනවාද නමුත් අලපාන ಜಾති කිව්වතාවුනේ කර්ම කර්ම අනුව කරනකොට පොංගල සාති ප්‍රථම රාජ්‍යයක් වුණත් ගුණස් කෙනෙක් වුණත් කරලා තියෙන්නේ අනුවන වැඩක් වගේ දෙන්නේ බුදුහාමුදුරුවෝ ගැන ඔක්කොම සාපි ආදාත් මොඩෙක්ෙත් නෑ අනිවාර්යයෙන් පිටත් කරලා ආරංචියකින් තමයි ඒ බුදුහාමුදුරුවෝ ගැන අත්ම භාවිතය වලට උන්වහන්සේගේ සාමය ලැබෙත් නෑ කිසිම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලැබෙත් නෑ කවුරුත් කියමු ආරංචියක් මේක සියක් පිළිඅරගෙන ඉරේට වැටීම අවසර ප්‍රඥාවත් කියන්නේ ලක්ෂණයක්. ඒක මොකක්ද දන්නේ? ඔක්කර සාපීගේ ළඟ උගත් ඉගෙනගත්ත ගෝලයයි අම්බට්ටමාන. එතකොට අම්බට්ටමානෝගේ උගත්කම පිළිබඳව ගුරුවරයා දන්නා මිසක් මාත්‍යයි මල් නැහැ. එතකොට මේ ගුරුවරයා ගෝලයා පිළිබඳව කොයිතරම් ඔහුගේ දැනීම් පිළිද මොහු තුළ දන්නවද කිව්වොත් අම්බට්ටකින් බලපුවා නෑ. මම බැලුවා වගේ තමයි. මොකද අම්බට්ට කවදාකවත් වරද්දන මිනිහෙක් නෙවෙයි ඉගෙන ගත්ත ගායදල වැරද්දෙන්නේ නැත්තම් මේක විතරක් වරද්දන්නේ ඒකවත් නෑ. එහෙනම් හිතලා මොකද කියන්නේ? ලොකට එදාට අම්බට්ටවත් හිතාගන්න පුළුවන් වැඩි වෙලා වරද්දල කිව්වනම්. යනවනේ ඊළ බලාගත්තාම තේනවා අම්බට්ට ගැන හිතුවේ දෙමයි උඹත් ඕමයි. පණයන් යන්නේ කියලා එනවා. අන්න ඒක නිසා ගෝලයවත් පරීක්ෂා කරන වෙලා. එරන් රැඩ් දැක්ක බුදුහාමුදුරු විතර. අතර අපේ ආරපාමියාගේ අනුව අපි හැමතිස්සෙම කෙනෙක්ම බලන්න ඕන ඊය අත්සම් ආර්ථක විලක් වශයෙන් කොහොමත් වශයෙන් හැම කෙනෙක් කියලාම ඉස්සරහ සැකයකින් ආපයකින් ඒ සමාජ ජීවත් වෙනකොට බලන්න සිද්ධ වෙනවා. ඒත් මේ සැකයෙන් හා බයෙන් සමාජයේ දුර්දනා කෙරෙහි බලන ආකල්පය ඇති වුණාම අසාර ඉරිසන් සතා ජීවත් වෙන ස්වરૂපයේද පුද්ගල මනසක් පත් වෙන්නේ නැද්ද අවසන් හැමතිස්සෙම ඉරිසන් සතා සැකයෙන් හා බයෙන් ජීවත් වෙනවා. මේ නිසා වඳුර සැකයෙන් හා බයෙන් ඇති නිසා තමයි ත්‍රිසං ආත්මයේ භෞමික ස්වરૂපයේ ත්‍රිසං අපායේ ස්වરૂපයේ පත් වෙනවා. ඒ වගේ අපිත් දැන් මේ නවපාන ජාතියේ ආරව හැම කෙනෙක් නම් සැකයෙන් හා බයෙන් නිරන්තරයෙන්ම බැඳීමේ පිට පහර කරගත්තොත් අපිට ත්‍රිසං අපායේ දුක් වෙන ස්වરૂපයේ පත් වෙනවා. ස්වરૂපේ මොකද ඉන්නේ ඒක තමයි. අනේ දැන් ඔයා ගෙදර යනවා. සැකයෙන් හා බයෙන් යනවා. මොන මොනවා පැටලෙල හැදගන්නේ මොන ගිනි පිටි පටලවගෙන ගන්නේ යනවා තමයි ඉතින් ඕන ළමයි ටිකයි යන්න තමයි මස දන්නේ නෑ මොළ ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ වේලා ටිකක් අඩියක් ලවට පිටු බලලා දෙවි සත්‍යය බලලා තමයි යන්නේ සැකෙන් ගියන් තමයි අපි ජීවත් වෙන්නේ ඒකලා අපි හැමදෙයක්ම එහෙම ජීවත් වෙන්න ඕනේ කියලා කිව්වම නිරන්තරයෙන් පිළිසඳ ලෝකෙ ජීවත් වෙනවා ඔව් දැන් අපේ ළඟ ඒ මෝඩකම දිනකම් එහෙම නොකියුවට ඒ தත්ය තමයි අපිටම තියෙන්නේ. එනවානේ ඒක හරිගස්ස ගන්නකම් මිනිස්සු වෙන්න නම් අර මනස යුණු සත්‍යයක් එක්ක ජීවිතේ පාවිච්චි කරන්න. එදාට අපේ නිවිසංග කියනවා. නිවිසංග විදිහින් දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒ ඒ වෙන්නේ මොකද අපි මේ සත්‍යයෙන් මිදිලා ඒකෙන් බේරිලා වැඩ කිරීමට අපේ මනස නැත්නම් මේ නුවණ පාවිච්චි. ඒ පාවිච්චි කරන නුවණේ ප්‍රමාණයට තමයි අර බුද්ධයාගේ මනුස්ස ස්වરૂපය අවුයි. එයාට තමයි මනුස්ස. ඒකද එයා සැප විඳින මනුස්සයා කියන්නේ කල්යාණ ප්‍රකල්ප. ඒකල දැන් අපි ඉන්නේ අන්ධ ප්‍රත්‍යඥ තත්ත්වේ කොයි අවස්ථාවෙද දුක් විඳිනවා නම් අන්ධ ප්‍රත්‍යඥ. සැප විඳිනවා නම් කල්යාණ. ඒකනේ මේ අවස්ථාවවලදී යහපත් ධර්ම ඉදිරියට දමදම පාවිච්චි කරගෙන තමයි මේ ආත්මයේ මේ සමාජය ආශ්‍රය කරන්නේ මොකක් ආශ්‍රය කරන්නේ. අපතේ ශාස්ත්‍රීය කතාවේ නමත අනු ආකර්ෂය වුණේ හැම කෙනෙක් දිහාවම ඇකෙන් බලන්නේ. අවයවකින් දෙපොන්න වගේ ඈතින් ආශ්‍රය කරනවා කියන ආකර්ෂය. එතන හැම එක්කෙනාගම ජීවුනේ නෑ ඉති තියෙන්නේ බලලා යක්කෝ ඉන්න එකක් න ะ. ඒ අවුල එක හරි අමාරු වැඩක් හොයාගන්න. ඕ ඒකම ඒ ඊට වැඩි අවසර නම් අපි ඉක්මනින් ඔක්කොම හොඳ හොඳ ඔක්කොම හොඳ ඇත්තෝ. ඔව්. වරකට සංඥාවක් කලින් දෙයක් හොඳේ කියන හිතා වේලාව කියනවා නම් අපි නමස්කාරම වේකින් ජීවත් වෙනවා. නැත්නම් අපි නමස්කාර විශ්වෝති මුදෙක් වෙනා අවස්ථක් සම්බන්ධ සුවාදී කියලා නිරන්තරයෙන්මයි පයෙන් ගන්න ඔව් අපිට ඒක හිමි වෙලා තියෙනවා. ඒ පයෙන් නැකෙන් ජීවත් වෙන එක නැති කරන්න දීපු උපක්‍රමේ තමයි ඕක. දැන් ඔව් මෙයා ගාව මේ ගති ගුණ තියෙනවා. එයාට බයයි. මොකද එයාගෙන් බේරෙන්න මම ඔක්කොම ලෑස්ති කරලා නලේ හදිගස්සලා ඉන්නේ. ඔබට එතනත් බය නැහැ. ඌ නෙලගා කොහොමද ගති ගුණ තියෙන්නේ? නලේ ඕන්න එතනින් මේ මියා කාස් වෙනවා. ඉතින් ওই විදිහේ සමාජයේ බෙදා ගන්න ආශ්‍රය එක එක තරහා తీරන හැටි ගණන් පිට ගෙනියන්න වෙලා තියෙනවා. එහෙම නැති මිනිහ හැම වෙලේම අමාරුයි. බලනවා අරයා මෙහෙම කළා, බලනවා මෙයා මෙහෙම කළා, අහවල් විතරේ මෙහෙමයි මට අහවල් ඔය බඩ බලිච්ච ඔක්කොම ගියන්නේ නැහැ අර මොඩකම් කරලා. අර එකකටවත් අහු වෙන්නේ අර ගණන් පිටේ ඒවා කියන්නේ. ඒ ඒකයි මෙතන තියෙන්නේ. දැන් කරන්නේ බැරි එක වෙනව ප්‍රශ්නයක්. ඒකට ඉතින් අපි වගේ කියන්නේ නැහැ. කොහොම හරි කරා ගන්න ඕනේ. හැම හැම එක්කෙනාම දුකුත් තියෙනවා නරකුත් තියෙනවා. ඒ කියන්නේ යාගෙන් තියෙන නරක ගාව ගන්න එපා. හොඳ ටික පුළුවන් විදිහට පාවිච්චි කරන එකයි. අර වතුර නොබී හිටියේ නෑනේ. වතුර බිව්වා. වතුර බිව්වේ අර යාගෙන් වෙන නරක බේරලා. අන්න ඒක නිසා හැම කෙනෙකුගෙම නරක වෙන්න තියෙන එකෙන් බේරිලා හොඳ ටික පාවිච්චි කරන්නේ කොකොලෙන් ආදර්ශය දීලා තමයි. ඒකට කවුද හොඳ කවුද නරක කියලා තෝරන්න බෑ. හොඳ ටිකක් තියෙනවා නේද ගන්නවා. ගන්න ක්‍රමේ තමයි දැනගන්නවා. නරක ටිකෙන් පීඩා විඳින්න බෑ. ඒ නිසා හැමතිස්සම නලයක් පාවිච්චි කරන්න කියලා. සූත්‍ර වෙලති නැත කිංති ලෝකේ උපාදී කියලා. ඒකට ඒකෙන් කියවෙන්නේ අවසර ආශ්‍රය නැතිවක් නැතිව අල්ලා ගැනීමක් නැතුව නැතකින් ලෝකේ පාදිතේ කිසිම දෙයක් අල්ලා ගැනීමක් නැතුව කිසිවක් ආශ්‍රය ගන්න නැතුව ජීවත් වෙනවා. ඒක මේක සම්බන්ධ වෙනවා. ඔව් දැන් අර සම් වඳුරාගේ අර පොතනම් වතුර බොන එක මේ වතුරට ගඟට බහලා වතුර බොනේ කියලා අහු ඔව් මේ ඇත්තේකට ඇබ්බැහුනේ නැහැ ඒකට යටුනේ නැහැ එතකොට අනිසිතෝච විහෙරති නපිකින්ති ලෝකේ උපාදී අනිසිතෝච විහෙරති කියේ මොකද්ද බලාපොරොත්තුවක් ඇතුව බලාපොරොත්තු ඉස්තිර කරගෙන ඉන්නේ නැහැ. බලාපොරොත්තු ඉස්තිර කරගෙන ඉන්නේ නැtei කියන එකේ ක්‍රියාව තමයි බලාපොරොත්තුවක් නැහැ. බොන්න පුළුවන් ක්‍රමයක් කියනවා නම් බොනව නැත්නම් නොබීම. එතකොට සම්පූර්ණ බලාපොරොත්තුව කරනවා. බොන්න පුළුවන් ක්‍රමයක් කියනවා නම් බොනවා. බොන්න හොඳ නම් බොනවා. නැත්නම් නිකයි. නිකයි ඉන්නත් පුළුවන් මට බොන්නක් කියලා. එතකොට එතන තියෙන්නේ මොකද්ද? දැඩිච්ච ගතියක් නැහැ. එතකොට එතෙන් දැඩුවා ලබන කැමැත්තේ සමාධි සම්දාන දිනක ලබන කැමැත්තට ඇබ්බැහි වෙච්ච ගතිය එතන ගන්නේ. මොකද ලැබෙනොත් ලබා ගන්න පුළුවන් නම් ලබා ගන්න නොලැබුණොත් නිකන් ඉඳ පුළුවන්. අන්න දෙන්දි ඒක අනිශ්චිතයි. ස්ථීර වශයෙන් බැඳීම් ස්වરૂපේ නැහැ. ඒක ඔය විදිහට සමාධි සිටින හැම එකටම මේ දුොත් නැත කිංචි ලෝකේ උපාදීති කිසිවක් එක්ක නොවැදී ඉන්න පුළුවන්. ඉතින් අර පොකුලේ දිගුනේත් ඒකයි. දැන් මේ විශ්වාසරේදී එයාගේ සම්පූර්ණ කුජලයට බැඳින්නේ හොඳ ටික ගන්න පුළුවන් හොඳ ටික ගත්තා අනිත් ටික ගැන ඒකෙන් දේවි දේ අර වතුරෙන් වෙන්න අනත්යේ දේරුණා අර්ථය ඒ විදිහ තමයි සමාජාශ්‍රය කරන්නේ කියලා කියනවා. ඒකට ඒකෙන් වෙන්නන්නේ කොතනවත් හොදක් නැහැ නරකක් නැහැ. හොඳ දීකුත් දෙන්න පුළුවන් නරක දීකුත් දෙන්න පුළුවන්. ඒකට හොඳ ටිකෙන් වැඩ ගනින් නරක නරකට අහු වෙන්නේ. මොකද හැම විදාලෙම මිලියම් දෙයක් ඒකත් නීති. ඔය කොහොමද ආශ්‍රය කළා ඔහු එක්ක ඔහුගේ හොඳ ගුණයක් ඔය ආශ්‍රය කළේ ඔහුගේ තමන් ගාව හොඳ ගුණ තිබිච්ච නිසා ඒ ගුණයත් එක්ක ගුණේ සම්බන්ධ වෙනවා කෙලුත් එක්ක තෙල් සම්බන්ධ වෙනවා වතුරත් එක්ක වතුර සම්බන්ධ. කොහේ යම් වෙලාවක ඔහු නිසා අමාරු වෙන්නේ කිව්වනම් එහෙමද ගන්න. ඔහු ළඟ තිබිච්ච නරක ගතියක් පිළිගැනීමට තරම් ඔහේ ළඟත් නරක විදිහ. ඒ Taman ළඟ තිබිච්ච නරක කෑල් අරකට සම්බන්ධ වෙලා ධර්මා මේ ඒ Tamanගේ නරකිනි ඒක උනේ ඔහුගේ නරකින් නෙවෙයි. මොකද මේ නරක ඒ ඔහුගේ නරක පිළිබිල එයත් එක්ක දෝගි නැතන්න ඔයා ළඟ නරක විදිහ. එනම් ඒව නැත්තම් කවදාවත් අපේ දෝගිය නැහැ. මේ මිනිහ නරක මිනිහෙක් කියලා ඒ ඔයා නරකයි. ඒ මොකද දන්නවද? නරක දැකලා නෙමෙයි ඔයා නරකේ. කොහොමද මේ මිනිහ නරකේ කියන්නේ නරක කරන වෙලාවට මිනිහා නරක. දැන් පොල් ගන්නකොට පොල් ගන්න. බත් කරනකොට බත් කරන්නේ. බත් කරනකොට පොල් ගන්න මිනිහ කියන්නේ බෑනේ. මේ නරක කරනවා දැක්කොත් නරක කරන වෙලාවට නරකයි. හොඳ කරනවා හොඳ කරනවා කියන්නේ හොඳ මිනිහා. ඒ වෙනවල් වලට බෙදා ගන්න ඕනේ නැතුව සීතුමානේ හොඳ කළා. දැන් මේ මිනිහා හොඳයි කියලා එහෙම හිතන්න බෑ. දැන් කොහොමද? ඊයේ පාර ඊයේ කොහමද ගානක් දුන්නා. අද හොරකම් කරනවා මේක කවුද? ඒක නිසා අවස්ථාවට අනුව තීරණේ විසක අතීත අනාගත වර්තමාන කාල මේ අතීතය අනාගතය කියන්නේ. ඒක දැන් තීරණය දැන් තීරණය කරපුවම අවස්ථාකට යමාරුයි. අතුල් වුණා. නැත්තේ ප්‍රමාණිකූල ජීවිත රටාවක් හදා ගැනීමට ඒ ධර්මයේ විද දේවල් මුලා කරනවා. ඒකේ වෙන්නේ මොනවද දවසින් දවස මේ අයගේ ජීවිත උපවැටීමයි මේ සිද්ධ ඒ ඔබය තමා දසදස සම්මුත වෙන්න පුළුවන්. ඒ තමයි මෙලොව ජීවිතය කියන්නේ. මේ අයගේ ඒ විදිහේ බලාපොරොත්තුවක් ඒ විදිහේ අදහසක් ආශ්‍රය කරගැනීමට දරන්නා වූ ජීවිත වලට වෙන්නා වූ යහපත සලකා ගන්න සතුට මොහොතේවත් වෙන්නා වූ ලෝකපාල ආගමවාල්ගේ ස්ථානයේ සම්බන්ධ ස්ථානවලට සම්බන්ධ කරන ස්ථානවලට අදිගෝච සියලුම දිව්‍ය රාජ සම්යාමයේ නෝනම් මේ සෑම දිනාටම තම තමන් විසින් බලාපොරොත්තු වෙනා ආශාව ජීවිත රටාවට කප්පර වෙන්නේ තමයි. මේ කායසල විකාරය කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් දීමේ පරිලෝකීය මෝක්ෂයාදී වර්ගයාට දෙන්න දුන්නත් නෝ සතුන්ද. තම තමන්වත් මේ ශක්තිය කාන්දේ ජීවිතේ වාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ දීපේවන් ඇති කරගෙන නිස්සාරදා සම්වේ කියලා ගන්නවා. ආගාමකා ඥාතීන් විද්‍යෙන ඒ සමත මුනිවංශ වල දේවා සමත මුනිවංශ වල දේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාතේ සමිද්දතු